ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දේතුණු පිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වාසනාවන්ත හින්වත්නි අද මේ අනුශය සත්‍තාංශය දේශනා මාලාවෙහි අදාළ සාකච්ඡා කරන්නේ මානානුසය පිළිබඳවයි මාන අනුසයයි අද ඇමරිකාවේ අද අවසානම්වේදී වේලාව වෙනස් වන නිසා පැයක් ඉදිරියට ගිය නිසා ඇතන් විට ලෝකේ තවත් සමහර රටවල අයට ඒ පිළිබඳ කල්පය ගන්න දුන්නත් ඇතන් විට ඒ ඇයේ වෙනස නිසා අද විශාල ප්‍රමාණයක් තවම පැන නැති බව පෙනී යනවා එසේ නමුත් ඒ නොපැමිණි අයට පසු පැමිණෙන අයට අටිකත් කලාන් පස්සේ calm will mindfulness youtube පිටුවර ගොස් මේ ශ්‍රවණය කළ හැකි. සමහර වෙලාවට අපි මේ දේශනාව කරගෙන අතරතුරේදී පිළ සම්බන්ධ වෙයි. අද වෙනදා සම්බන්ධ විසින් අදකටත් වඩා අඩුවෙන් තමයි සහභාගී වෙන්නේ. ඕ වෙන මට හිතෙන්නේ වෙලාව ඉදිරියට ගේන ස්ථානිකාවේ එතකොට මේ ඒ සමහර විට පසු තේරුම් ගනීවි පැයක් කල් තියා අපි දේශනාව ආරම්භ කළා කියලා. ඇමරිකාවේ වෙලා වෙනස් වුණාට දැන් යුරෝපියන් රටවල තවම වෙලා වෙනස්. ඒකදී වෙන්නේ සාමාන්‍ය මෙය අනාවෘතෙන් සිද්ධ වෙන දෙයක් මෙවන් වැඩසටහන් වලදී. කෙසේ නමුත් අද අපි සාකච්ඡා කරන්නේ මාන අනුසය. මෙතෙක් දවසක් අපි අනුසය ධර්ම ගණනාවක් සාකච්ඡාවට ලක් කරන්නට යෙදුණා. මාන අනුසය අපි බලමු මුලින්ම මේ වචනයේහි එටිමොලොජි නිෂ්පත්තිය ගැන අපි බලමු. මාන කියන වචනය බිඳෙන්නේ මන කියන මේ මූලයෙන් පැරණි වේද සංස්කෘතයේ ඉඳලම පැරණි ඉඳලම එන මූලය තමයි මන්. ඒ මන් කියන මූලයෙන් හැදෙන ක්‍රියාපද තමයි මිනාහි මානේති කියලා කියන්නේ. ඒ තේරුම මනිනවා, මෙෂර් කරනවා. මිනාහි මානේ මනිනවා, මෙෂර් කරනවා. ඒ ඉවෙන්නේ බෙදෙන්නේ මන් කියන මූලයෙන්. සංස්කෘත මූලයෙන් තමයි වචනේ හැදෙන්නේ. එතකොට එහි මූලික තේරුම අපි කියන්නේ වචනයක් විදිහට මූලික තේරුම literal meaning තමයි මේ අපි දැන් මේ ධර්මානුකූලව අපි ඉදිරිපත් කරන මූලිකම තේරුම දිහා බලන කතාව තමයි මුල් තේරුම මේ high opinion high opinion කියලා කියන්නේ ඊටතර අදහස අවුරු ගැනද Taman ගැන ඉහළින් හිතාගෙන ඉන්න එක තමයි මාන කියන එකේ මුල් තේරුම අපි තව ඉංග්‍රීසි වචන ගණනාවක් අපි පාවිච්චි කරනවා pride uh, number 1 conceit arrogance කියන වචන. Uh, pride කියලා කියන්නේ අපි දන්නවා මානය, අභිමානය, conceit කියන එක. Uh, ඒක number 1 කියන්නේ පළමුවෙනියා ඒක කියන තේරුම. Uh, ඊළඟට arrogance, arrogance කියන්නේ උදාරණ ගතිය. මේ අනිත් අය ගණන් නොගෙන ඉන්න ස්වභාවය. හැබැයි ඉංග්‍රීසි වචනයට එනකොට pride සහ conceit කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. දැන් ඔය මානය කියන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ කාර්යකින් අකුසලයක්. ඒ වගේ මේ Tamanටත් අනුන්ටත් හානි කර දෙයක්. එතකොට ඒ ඒ තේරුම නිසා ඔය ධර්මයේදී ඉංග්‍රීසි පරිවර්තනය කරනකොට ඒ වචෙන් සම්බන්ධ වෙන්නේ conceit කියලාමයි. conceit විදිහට. මොකද ඉංග්‍රීසිය ගත්තාම ප්‍රයිඩ් කියන එකේ හොඳ තේරුමක් තියෙනවා. දැන් අපි කියනවා නේද අපේ පර්සනල් ප්‍රයිඩ්, නැෂනල් ප්‍රයිඩ් එකෙන් අපට ආඩම්බරයක් ඇති වෙනවනේ. නිසා මේ ප්‍රයිඩ් කියන වචනේ මූලික වශයෙන් ඒක කියන මේ ගම්මේ අර්ථය අර කියන්නේ කොනටේෂන් එක හොඳ එකක්. නමුත් මෙතන පොදුවේ ගත්තාම ওই මාන කියන එකේ තේරුම තමයි හොඳ නරක ඒ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා විග්‍රහ කරන්න කලින් ඒ වචන මූලයට අනුව විග්‍රහ කරලා බලනකොට මේ හොඳ නරක ගැන කතා නොකර අරුමම ඒකේ pride conceit arrogance high opinion කියන තේරුම තියෙනවා high opinion කියන්නේ ඉහළ තමන් මේ high opinion කියන්නේ ඉහළ අදහස ඉහළින් ඉතාලනේ තමන් ගැන ඉතාලනේ pride කියලා කිව්වහම ඒ මාන්නේ ඒක මොකද තේරුම නැවතත් කියලාඳ මේ අම්ප කරන්න එපා. ඉතින් මේ මෙතන බලන්නේ මේ මොකද දෙයක්ද නරක දෙයක්ද කියන කියන්න කලින් පොදු පොදුවේ වචනේ තේරුම තමයි අපි මෙතන සාකච්ඡා කරන්නේ. ඒක තමයි මූලික තේරුම ඉංග්‍රීසි වචනේ. මම pride number 1 feeling of number 1 conceit arrogance. pride මාන්නේ. මම තමයි කෙනා number 1 මම තමයි මේ මුල්ම කෙනා. පළමු වෙන්න. කන්සීට් ඒ ඒ තේරුමයි අරගන්ස්. අරගන්ස් කියන එකේ ප්‍රායෝගිකව තවට වඩා ලස්සනයි මට. මේ අරගන්ස් කියලා කියන්නේ උදාරණතිය. එතනින් ඒ උපලේ චර්යාව තුළින් පවා අපට පේනවා කෙනෙක් කතා කරන වචන වලින් සිතුම් සිතුවිලි ගැන අපට තේරුම් ගන්න බැරි වුණාට උත්තරයේ මේ ඇරගෙන්ස් නැත්නම් යෝගාරම් ගතිය කියන වචන වලින් සහ බලන බැල්මෙන් අපිට ගන්න. ඒකට ඒක තමයි තේරුම. නැවත සඳහන් කරනවා නම් මාන කියන වචන ඇති වෙන්නේ මාන කියන මූලයෙන් ඇති වෙන්නේ. ඒකෙන් හදන ක්‍රියාවල තමයි මේක සම්බන්ධ වෙනවා. විනාති මානේති නැත්නම් මනිනවා මෙහෙර කරනවා කියන දේ. ඒ අදහස තමයි මේ මාන්නය ආරම්භය මේ අනිත්‍යව නොකලකා සමන් ඉඳලා ඒක නේද මේ අනිත්‍ය අනිත්‍ය එක හතරන කොට වචනයෙන් සිතුවිලි කොහොමද පෙන්නනවා ලෝකයාගේ බලා ගන්න අමාරුයි නමුත් කතා කරන වචන වලින් සහ මූණ ඉරියව් වලින් හිතා ගන්න පුළුවන් මේ අභිනයෙන් තේරුම් ගන්න පුළුවන් ඒ උත්තරය අරගෙන පිළිපන්තව. ඊළඟට ඒක තමයි ඒක තේරුම. ඊළඟට අපි බලමු ඒ පළමුවෙනි වචන වචනේ තේරුම. ඊළඟට තව අපි දැන් ඉදිරියේදී ඔය අනුසයක් විදිහට අපි සාකච්ඡා කරමු. ඒ ප්‍රමාණයට යනකොට අපි එතන ඉදිරියේදී මේක ගැන වචන ඉදිරියට කලකලා බලමු. මොකක්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. ඊළඟට දැන් බලමු මේ ධර්මයේ කීප තැනක මේ මාන කියන වචනේ සඳහන් වෙනවා. මූලික වශයෙන්ම සඳහන් වෙන ස්ථාන දෙකක් තියෙනවා. ඒ තමයි දස සංයෝජනවල සයි දස සංයෝජන යටතේ මාන සඳහන් වෙනවා. ඊළඟට දෙවෙනිවට අපි දැන් මේ සාකච්ඡා කරන මේ සප්ත අනුසය යටතේ සඳහන් වෙනවා. දස සංයෝජනය යටතේ සත් අංශය යටතේ සඳහන් වෙනවා මාර්ගය. ඊළඟට දැන් මුලින්ම අපි කරමු දැන් දස සංයෝජනේ ප්‍රථම මීට පෙර අපි පුන පුනා නැවත නැවතත් සාකච්ඡා කරලා තියෙනවා. දස සංයෝජන ගැන කියෙන්නේ කොතනද? යම් තැනක අපි සාකච්ඡා කරනවාද බුද්ධාන්තරාගේ ධර්මයේ අනුව අපි ලබන මාර්ග ඵල පිළිබඳව සෝතාපන්න මාර්ග ඵල සකදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල, අරහන්ත මාර්ග ඵල කියන එක් මාර්ග සම ඵල හතර තියෙනවා. ඒවා එතකොට මාර්ගේ ගමන් කරලා ඵලය ලබනවා කියලා කියනකොට අපි දන්නා සෝවාන් ඵලය ලබනකොට අපි නැති කරන සංයෝජන තුනක් ඒ වගේ නම් මෙතන සාකච්ඡා කරන්නේ අවශ්‍ය මොනවාට වඩා විසාකච්ඡා ඊළඟට සකදාගාමි ඵලය ලැබනකොට නැති කරන මේ තුනක් මේ අපි නෑ තුනී කරන කීපයක් දෙකක් තියෙනවා. ඊළඟට අනාගාමී ඵලය ලැබනකොට නැති කරන දෙකක් තියෙනවා. අරහන්ත ඵලය ලැබනකොට නැති කරන පහක් තියෙනවා. ඒතන 10ක් ඔය විදිහට අපි සාකච්ඡා කරමු. ඒ තමයි දස සංයෝජන කියලා කියන්නේ. සංයෝජනය කියලා කියන්නේ බන්ධනයක්, පෙත එකක්, බොන්ඩ් එකක්. ඒ විදිහේ වෙනස් සමයක් ගැන අපි සාකච්ඡා කරනවා. ඒකෝට අපි අවබෝධය ලබනවා කියලා කියන්නේ ප්‍රමාණිකූලව ඔය මාර්ගයේ ගමන් කරලා ඔය පළහත්ක සාක්ෂාත් කරගන්නේ. සෝතාපන්න වෙන එක, සකදාගාමි වෙන එක, අනාගාමි වෙන එක ඊළඟට අරහන්ත. සත්‍යයටපත් වෙන එක. දැන් මෙතන විශේෂයෙන් නමුත් අපි මේ අවධානය යොමු කරන්න ඕන කාරණයක් තියෙනවා. දැන් අපි ඔය ගත්තට පස්සේ මේ මොනවද දස සංයෝජන මේ ගත්තහම ඒ වගේ අපි දැන් ඒ ගන්නකොට දස සංයෝජන වල අපි දැන් මම සාකච්ඡා කරන්න යන උදේ සපහන් කළ යුතුයි. ඒ දස සංයෝජන ධර්මයන් වලදී අපි කොටස් දෙකකට බෙදනවා ඒක සංයෝජන. සංයෝජන කොටස් දෙකකට බෙදනවා. ඒ දෙකකට බෙදනකොට මේ මුලින් ඇති වෙන පහට අපි කියනවා ඕරම් භාගිය. ඕරම් භාගිය සංයෝජන. ඊළඟට පසුව කියන දෙවෙනි දෙවෙනි පහට කියනවා උද්ගම් භාගිය සංයෝජන. ඕරම් භාගිය උද්දම් භාගිය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ විග්‍රහය විතරක් මෙතනදී පොඩ්ඩක් අවශ්‍ය වෙනවා මේ මාන අංශය කියන මේ සංකීර්ණත්වයේ තේරුම් ගැනීම සඳහා. නැත්නම් අපි බල අදහස් කරන්නේ රත්න ඕජන සාකච්ඡා කරන්න. ඔබ ඔබ දන්නවා දන්නවා වෙන්නේ කටපාඩම් කරගෙන දීන්නේ සංයෝජන 10 මොනවද කියලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලවත පරාමාස කාමරාග ව්‍යාපාද හේවත් පටිද රූපරාග අරූපරාග මානුද්දච්ච අවිච්ඡා වේද හය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද හේවත් පටිද රූපරාග අරූපරාග මානුද්දච්ච අවිච්ඡා වේද හයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුනේ නැති කරන්නේ සෝතාපන්න වෙනකොට ඊළඟට කාමරාග ව්‍යාපාද නැති කරන්නේ නැහැ උදී කරනවා එහි බලය අඩු වෙනවා සකදාගාමී වෙනවා. ඊළඟට ඒ කාමරාග ව්‍යාපාදේ සම්පූර්ණයෙන්ම මේ විනාශ කරනවා අනාගාමී වෙනවා. අපි මේකත් ගැන බොහෝ වාරවල සාකච්ඡා කළ වෙන විදිහට. දැන් එතනදී බලන්න ඵල හතරේ සෝතාපන්න ඵල, සකදාගාමී ඵල, අනාගාමී ඵල, අරහන්ත ඵල කියන ඒ ඵල හතර ගත්තට පස්සේ අරහන්ත ඵලය ලැබුවාමන්නේ කියලා සම්පූර්ණ නැති වෙලා අරහත් වෙනවා කියන්නේ ඒ අරහන්ත කියලා කියන්නේ. නමුත් දැන් මුලදී ඒයින් ලබන ඵල හතරේ තුනක් නැති කරන කපත් ඔය සංයෝජන වලින් නැති වෙලා තියෙන පහක් විතරයි. මුල් පහ විතරයි නැති කරලා තියෙන්නේ. සකදාගාන වෙනකොට සෝසෝතාපන්න වෙනකොට තුනයි සකදාගාමී නොකොට දෙක දෙකක් නැති කරන්නේ නැහැ ඵලය අඩු වෙනකොට එහි කුණී කරනවා විතරයි අනාගාමී වෙනකොට තමයි ඒ දෙක සම්පූර්ණයෙන් නැති කරන්නේ එතකොට සෝතාපන්න සකදාගාමී අනාගාමී තත්ත්වයට එනකොට නැති කරලා තියෙන්නේ සක්කායදී විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාදකවත් පටික විතරයි මුල් පහ විතරයි ඒ මුල් පහ අටදාන්න ඒව පහේවට කියනවා මේ ඕරම් භාගය සංකේතන. ඒවා මේ ලෝකෙට පහලින් තියෙන එක. කියන්නේ කඩන්න ලේසි. කඩන්න ලේසි කියලා කියන්නේ කඩන්න ලේසියක් නැහැ. නමුත් අර අවසාන පහක් එක්ක ගන්නකොට ලේසි. ඒ නිසා අවසාන පහට අපි කියන උද්දම් භාගය. උද්දම් භාගය කියන්නේ හයව පෙට්ට. කඩන්න අමාරුයි. වඩා අමාරුයි මුල් පහට. එතකොට මම මේ කියාගෙන ආවේ අපි මේ සඳහන් කරන මානය කියන මාන මාන අයිති වෙන්නේ ඔය උද්දම් භාගයේ සංයෝගය. එහෙම නැත්නම් හයර් පෙටර්ස් වලටයි අයිති වෙන්නේ. ඊළඟ මම මෙතනින් සඳහන් කරන්න ඕන මේ අනාගතයේ අනාගත කීපයක අවශ්‍ය නිසා දැන් අපට තව අපට පාරක්ෂා ඔය මාන අනුසය, භවරාග අනුසය, අවිජ්ජා අනුසය කියලා දැන් ඔය දැන් සම්පස්ත ඔය අංශ වලින් කියන්නේ මාන අංශය දැන් මේ සාකච්ඡා කරන එක ඊළඟට භවරාග අංශය ඊළඟට අවිජ්ජා ඒකේ ඔය මේ තුනම ඔය අංශය ධර්ම තුනම අයිති වෙන්නේ ඔය උත්තම් භාගයේ සංයෝජන යන තමයි වෙන්නේ ඒකත් හොඳට මතක තියාගන්න තියෙනවානේ අවදාන හය රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව කියලා පහක් තියෙනවනේ දැන් බුද්ධම් වාගේ සංයෝජන නැත්නම් අය පෙර එතකොට ඒ අතරක ඒවට තමයි ඔය දස සංයෝජන මේ අනුස්සය ධර්ම වල මාන භවරාග අවිද්‍යාව කියන පොතේ ඒ කොහොමද වැටෙන්නේ දැන් කෙටියෙන් සඳහන් කරනවා නම් දැන් මාන මානයකට වැටෙනවා මාන අංශය තමයි අපි ඉදිරියේ සාකච්ඡා කරන භවරාග අංශය සාකච්ඡා කරන්න කියනවා අවිද්‍යාව අනුසය සාකච්ඡා කරනවා උත්තරදී ඔය අර උද්දම්බාගේ සංයෝජන සඳහන් වෙන රූපරාග අරූපරාග කියලා දෙකක්. ඒ රූපරාග අරූපරාග රූපරාග තියෙන්නේ රූපාවචර ලෝකේ නැත්නම් බ්‍රහ්ම ලෝකේ ඉන්න අය. මේ ඔය පංචසුද්ධාවාසල උපන් එහෙම නැත්නම් ඉහළ බ්‍රහ්මතලවල ඉන්න මාර්ගඵල මේ ලබලා ඒ රහත් මාර්ගය තම ලබන්නේ නැති බ්‍රහ්මයන්ට පවා එහෙම නැත්නම් මිනිස් ලෝකයේ ඉන්න අනාගාමී ඵලයට එක්කින් තාම රහත් නැති අය. බ්‍රහ්මයෝ අතර ඉන්න අය වෙන්න පුළුවන්, දෙවියන් අතර ඉන්න අය පුළුවන්. ඊළඟට මිනිසුන් අතර ඉන්න අය පුළුවන්. ඒ කුමන ඵලයට හිටියත් මේ ඒ අය තාම රහත් බව ලබලා නැත්නම් ඒ ඇයට රූප රාග අරූප රාග කියන දැන් බ්‍රහ්මයන්ට රූප රාගය අපි හිතමු අර මේ ඕම්ලස් ඥාන ඒ කියන්නේ අරූප ධානය වඩනවා අරූප ලෝකෙ හිත ඉපදෙනවා චිත්ත විතරක් කියලා ඉපදෙනවා. ඒ ඇයකට ඔය තාම නිරූපයක් නැතුව ඉන්න කියන ආශාව තියෙනවා. රූපයෙන් තොරව ඉන්න කියන පැවැත්මක් තියෙන ආශාව. ඒක අරූප රාග කියලා. එතන මේ භව රාග කියන අපි ඉදිරියේ සාකච්ඡා කරන භව රාගම් කෙරේ සමුදේ යටතේ පිටතට පැහැදිලි වෙයි තම ඔය රූප රාග අරූප රාග කියන දෙකම බුද්ධම් භාගයේ සංයෝජන වල 6 සහ 7. ඒ දෙක සම්බන්ධ වෙන්නේ අංශය ධර්ම වල හොරාලම්පය. ඊළඟට රහත් ඔය උත්සම්භාගයේ සංයෝජන අවසානයේ දහගන්නේ අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව කියලා කියන්නේ එතකොට අර අත් අංශය වල අවිද්‍යාවය. මේක මම මේ කාරණේ සඳහන් කළේ මෙතන. කොච්චර අමාරුද මාන කියන එක අයින් කරගන්න. දැන් ඔබ දන්නවනේ බොහොම ප්‍රසිද්ධම එහෙමත් නැත්නම් අපි ඉතාල කවුරුත් දන්නා සිද්ධියක් නේ අර බබ කියන බ්‍රහ්මයා দমনය කරන්න. බබ කියන බ්‍රහ්මයා හිතාගෙන කියන්නේ ඔහු තමයි ඔහු සදාකාලිකයි කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සිද්ධ වුණා විශාල ප්‍රාතිහාරය ගණනාවක් පාන්න. මේ බක කියන බ්‍රහ්මයා দমনය කරන. එතකොට ඒ দমনය කරන්න ඒ විදිහට මේ ගොඩාක් ප්‍රාතිහාර්යපාන සිද්ධ උනේ හේතු මොකක්ද? මේ බතව කියන බ්‍රහ්මයාට මාන්නේ. පුදුම විදිහේ මානයක්. මේ මානයට හේතුව තමයි ඔහු විශ්වාස කළා ඔහු සදාකාලිකයි. දැන් මෙතනදී ඊළඟ පියවරට යන්න කලින් ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මොකක්ද කියලා. දැන් ඔබට අහලා ඇති මතකයට ඉගෙනගෙන ඇති අවචනයක් ඒ තමයි මේ අස්මිමානයි. අස්මි අස්මි කියලා කියන්නේ මම වෙමි කියන එක. ඉස්මි කියන්නේ අස්මි කියලා කියන්නේ මම වෙමි. මේ තමයි මම. මාන කියලා කියන්නේ ඒක මැනගත්. මේ මම කියලා මැනගත්. ඒකද කියන අස්මිමානයි. බොහෝම ඉස්සර දැන් ගොඩක් ගොඩාක් දෙදස් දෙකේ තුනේ කාලේ වගේ මම වෙන්නේ කැනඩාවේ මොන්ට්‍රියල් නගර සංසභාවේක මේ ටික දවසක් ඉගෙන ගත්තා. පොඩි පාරමාලාව කරනකොට මේ ඒක හිතේ අර මම දන්න මහාචාර්යවරු මේ එතුමා ඔය අස්පිමානිය කියන එක ලස්සරට ඉංග්‍රීසි පරිවර්තනයක දැක්කුවා. මම ඒ කාලේ වල ඉංග්‍රීසි වචන එක්ක ප්‍රත්‍යවලා තිබුණ නැහැ මම හිතන්නේ. එතුමාගේ එතුමා තමයි නම් මම දැන් මුලින්ම වගේ මම මම ඉවරදි නම් මුලින්ම මේ වචනේ පාවිච්චි කළේ ඉංග්‍රීසියෙන්. එහෙනම් අපි ඉංග්‍රීසියෙන් මේ මමත්වයට කියනවනේ ස්පෙල් නැත්නම් ස්පෙල් ෆුඩ් කියලා. එතුමා ඒක පරිවර්තනය කරනවා අයෑන්. අයෑන් කියලා කිව්වහම දැන් I නැත්නම් me කියන්නේ මම මේ මම කියන වචනේ ගත්තාම දැන් අපි දැන් උත්තේදී I කියනවා මේ ඊළඟට ඒක කර්මයේදී කර්ම කර්මයේදී අපි පාවිච්චි කරන්නේ මී කියලා මම මම වාක්‍යක මුලින් උත්තේට මම අයි කියලා පාවිච්චි කරනවා ඊළඟට ඊළඟට ඒ වාක්‍යයේ මේ මේ කර්මයට උත්තේ නෙමෙයි කර්මයේදී අපි පාවිච්චි කරනවා මී කියලා පාවිච්චි කරනවා he is called me he yelled at me ඔහු මට කෑගුවා මට බැන්නා එතන මීනේ එහෙම නැත්නම් ආයේ ස්ක්‍රීන් ටැක්කින් මම උඩ බැන්නා. එතන දන්නවනේ ඔබට ආයි කියන වචනේ නී e කියන වචනේ අදහස් කරන්නේ මේ උත්තේජී හෝ කර්මේදී වාක්‍යයක ව්‍යාකරණාන උත මම කියන සත්‍යෙන්නේ. එතකොට ඔබට ඉංජිනේර සාමාන්‍ය පොත්වල තියෙන self නැත්නම් self put කියන. එතුමා මේ මහාචාර්යතුමා මේ පාවිච්චි කළේ I am කියලා. I am කියන්නේ හරි ලස්සන වචනයක්. ඉංග්‍රීසියෙන් කරා. ඇයි? දැන් I am කියලා කියන්නේ ක්‍රියාත්මක මම. දැන් I කියලා කියවම මම. එතන පුද්ගලයා තත්වය පෙන්වනවා. me කියලා කියවම පුද්ගලයාගේ තත්වය පෙන්වනවා. I am කියලා කියන්නේ ක්‍රියාත්මක ඉංග්‍රීසියෙන් I am මොනවද කරනවා මේ වෙලාව. දැන් I am doing, talking, speaking මොනවද singing meditating අපි ඔය eating ඔය වචන භාවිතා කරනවා එතනදී දැන් අයයන් කියලා තුකම අනිවාර්යයෙන්ම ඉතින් අදහස් ක්‍රියාත්මකමමනේ. ඒ කියන්නේ අපේ ශරීරාව ඔස්සේ සිතුවිලි, සිතමින් සිතුවිලි ඔස්සේ, වචන ඔස්සේ, ශරීරයෙන් කරන ක්‍රියාවන් ඔස්සේ මේ මම කියන තත්ත්වයේ ක්‍රියාත්මක භාවය අපි දකින්නේ. එතකොට ඒක දැන් සිංහලෙන් ගත්තත් ඉංග්‍රීසියෙන් ගත්තත් මේ ඉන්දියානු භාෂා සංස්කෘත පාලි වචන ගත්තත් ඒක එකම මූලනයක් අපිට කියන්නේ ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ ඉන්දෝ යුරෝපියන්නේ. ඉංග්‍රීසි භාෂාවේ ඉන්දියානු මූල තියෙනවා සම්භාවයේ මූලනේ. එතකොට එතන ක්‍රියාත්මකමනේ. දැන් මෙතන එතුමා එක කියනවා අයෑම කියලා. ඒ කියන්නේ නිරන්තරයෙන්ම ක්‍රියාව තුළින් කරන ක්‍රියාවන් තුළින් ක්‍රියාවන් තුළින් කියන්නේ සිතුවිලි තුළින් වචන තුළින් ශාරීරිකව කරන දේවල් වලින් මම කියන தත්ත්වය තහවුරු කරගන්න. ඉතින් ඒකට මේ කියන්නේ අයන්න කියලා කියන්නේ. ඒක හරියට මෙතන පරිවර්තනය කරනවා අස්මිමානය කියන වචනය. අස්මි කියලා කියන්නේ මේ මම. මේ මම. ඊට පස්සේ මාන කියන්නේ මනිනවා. ඒක අස්මිමානය කියන්නේ අයන්නස. ඒ මේ මේ මොහොතේ පවතින සිතුවිලි අනුව සිතන සිතුවිලි අනුව කතා කරන වචන අනුව ශරීරයෙන් කරන ක්‍රියා අනුව Taman කවුදද Taman දැනගන්න. ඉතින් ඔන්න ඕකට තමයි අයම්බස් කියලා දුමක් කියන්නේ. මමත් ඒ වචනේ ඔය ඉංග්‍රීසි දේශන බෝල සඳහා පාවිච්චි කරනවා. ඒක ඒක තමයි ඔය පාලියේ ධර්මයේ සඳහන් වෙන වචනය තමයි අස්මිමානි. අස්මි මේ තමයි මම ඉස්මි මේ මම මේ මේ මම කියන එක තමයි අස්මි කියලා කියන්නේ. මේ මම කියලා නාම කියන්නේ මනගන්නේ. ඒ කරන්නේ කොහොමද අර කිව්වොත්. සතුට වෙලියාව. ආ මම හිතන විදිහ අනිත් අයට උසස්. මම කතා කරන වචන අනිත් අයට කතා කරන වචන උසස්. මම මගේ ශරීරය අනිත් අයට සදේශ ලස්සනයි හොඳයි. මම අනිත් අයට වඩා ආකර්ශනීය. මම වඩා හොඳයි. කියලා නිරන්තරයෙන්ම Taman ගැන යම් කිසි විදිහේ නිම්මක් පාවිච්චි කරනවා. මැනීමකට ලක්ෂ වචන. මේ මමත්වය මැනීමට ලක් කිරීම තමයි අස්මිමාන කියලා කියන්නේ. එහෙම අභිමානය කියන එක දුරු කරගන්න හරි අමාරුයි. එතකොට දැන් ඔබ අභිමානය කියන වචනට අදාළව තවත් වචන දෙයක් ඔබ මනපොත්වල ඇහිදැයි සාකච්ඡා කරනවා. අපි අපි මුලත් සාකච්ඡා කළා අපේ මේ තිබ්බ දේශන කරන්නේ කලින් කරපු දේශනවල. ඒ වචන තමයි අහංකාර කියන වචන. ඒකත් අපි වගේ තමයි. අහං කියන්නේ මම කියන එක පාලියෙන්. මේ ඊළඟට කාර කියලා කියන්නේ කරනවා. making of I, forming, creating of I. ඒ කියන්නේ මම කියන தত্ত্বය ඇති කරගන්න එක තමයි අහංකාරය කියන්නේ. ඊළඟට මොකද කරන්නේ? දැන් අහං කියන්නේ මම කියන්නේ. මම ඒ තවටිලා තියෙන මම අංකාරය. පාලියෙන් මම කියලා කියන්නේ මගේ කියන. අහං කියන්නේ මම කියන එක. පාලියෙන් අහං කියන්නේ සිංහලෙන් මම කියන. පාලියෙන් මම කියන්නේ සිංහලෙන් මගේ කියන. එතකොට මේ මම කියලා ඇති කරගන්න. මේක මගේ කියලා ඇති කරගන්න. ඒ මම අයිති එක. එහෙමනේ අපි හිතන්නේ. මේක ඉංග්‍රීසියෙන් කිව්වත් අපි එහෙම this me this is mine කියලා නේ කියන්නේ. මේ මම මේක මගේ. එහෙමනේ අපි කියන්නේ. ඔබ තමයි ඔය වාග් විද්‍යාව කුමරු වෛද්‍යාලේ වාග් විද්‍යාව අනුව ඉංග්‍රීසි භාෂාව සංස්කෘත වලට සම්බන්ධයි. ඉන්දෝ යුරෝපියන් මූලයේ හින්දා මේ ඉන්දියානු මූලයේ සම්බන්ධයි. ඉන්දීය සම්භාවයේ තියෙනවා මේ භාෂාවට. ඉතින් අහංකාර මම කියන තත්වයේ ගොඩනගනවා. ඉතින් මම කියන තත්වයේ වටිනාකම වටිනාකම නැත්තම් ඒක තහවුරු කරගන්නේ කන්ෆර්ම් කරගන්නේ කොහොමද? ඒ මම කියන තත්වයට අයිති දේවල් ගැටෙනවා. ඒක තමයි මම කියන්නේ මගේ කියන්නේ. මම කියලා තත්ත්වයක් ඇති කරගෙන මගේ තත්ත්වෙ මේවා මගේ කියලා කියනවා. සංකාර මමංකාර. මේ වචන දෙකක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ ඒ වචන දෙක නිතර සඳහන් වෙනවා දේශී බණ පොතේ. ඒතර මාතර තියාගන්න ආස්මිමාන අහංකාර මමංකාර. විශේෂයෙන්ම ආස්මිමාන කියන එක නසන වචනේ. අපි කියනවානේ නේද? කෙනෙක් ආඩම්බර නම් ආඩම්බර නම් එහෙම අපි කියනවා ඒ මනුස්සයා කියන අහංකාරය. දැන් ඊළඟට තව කෙනෙක් ඉන්නවා නම් එහෙම ඒක ඒ අහංකාරය උපරිම මට්ටමින් තියනවා නම් එහෙම කියනවා මේ නොයෙක් වචන සඳහන් කියනවා පළපල්ලා මිනිස්යාගේ තියෙන උදාරංගතිය පුරාජේරුව ධම්මල වචන කියන්නේ පුරාජේරුව උදාරංගතිය මේ ඉගෙනින් හිතාගෙන විදිහ බලපල්ලා එන්නේ හිතාගෙන විදිහ Taman ගැන අර අර බලපල්ලා යන විදිහ කවුරුත් දිහා බලන්නේවත් නැහැ. උතුම් ආඩම්බරයන් තියෙන්නේ කියලා කියන්නේ. එහෙම හේතුව යට කතා කරනවට කැමති නැහැ. කතා කළත් කරට කතා කරනවා. ඒ වගේම අනිත් අයගේ ගෞරවය බලාපොරොත්තු වෙනවා. Taman ඉහළයි කියලා හිතනවා. ඒකනේ අපි ඇරගන්ස් කියලා කියන්නේ කොහෙද? අත්මමානේ උපරිම මට්ටමට ගියාම ඉතලින්ම තියෙනකොට ඒක ඉංග්‍රීසියෙන් අපි කියන්නේ ඇරගන්ස්. අපි වචන සඳහන් කළානේ pride and see number 1 feeling of number 1 වගේ වචන. ඒකෙන් ගොඩාක් අපිට බුද්ධලේගේ අත්මානයේ ප්‍රතිසන් කියලා තේන්නේ ඔය ඒ බුද්ධලයා අනිත් අය ගණන් ගන්න නැතුව බොහොම ඉහළින් Taman ගැන හිතාගෙන ඉන්නවා නම් කොහොම ධර්ම මිත්‍යට රූචි සලකනවා නම් ඒ බුද්ධලයා අපි කියනෝනේ ඊ ඇරගන්ට් කියලා ෂී ඇරගන්ට් කියලා මනස ඇරගන්ට් කියන වචනේ පාවිච්චි ඒකෙන් කියන්නේ ඔය උදාහරණ ගැටි එතකොට දැන් අර බලන්නකොට ඒ හේතුව තමයි සෝමාරිලා කියන්නේ ස්වභාවිකව අපට ඇති වෙන දෙයක්. ඉතින් ඒ බලන්නේ මම කියාගෙන බක ප්‍රඥාට තිබුණා. අනිත් එක ඒක රහත් බව නැති කරනකම් සෝවාන් වුණත් අස්මිමානේ තියෙනවා. සකදාගාමී වුණත් තියෙනවා. අනාගාමී වුණත් තියෙනවා. අරහන්තරත්වයට පත්වනකම් තියෙනවා. හැබැයි දැන් ඔය බොහෝ විට අපි වරදවාට ගන්න තැනත් සක්කායලෙච්චි සමහර අය හිතනවා අහලා තියෙනවා මගේ ආන්දරුවනේ මේ අපර මට මාන්නේ තියෙන විදිහක් ඒකට මාන්නේ කියන විදිහක් නැහැ සෝවාන් වෙනකොට නැති මම කොහොමද එහෙම කියන්නේ ඇයි ඒ සක්කාය දිට්ඨිය නැතු වෙනවා එතනින් ධර්මානුකූල දෙන උත්තරය තමයි සක්කාය දිට්ඨියයි දැන් සක්කාය දිට්ඨිය කියන්නේ සස්පඤ්ඤෝජන වල මූල මේක ඊළඟට මාන කියලා කියන්නේ ඊට පොඩක් එහා තියෙන සක්කාය දිට්ඨියයි මුලින්ම කියන සක්කාය දිට්ඨිය සහ ඊළඟට අව ඉදිරියට ගියාම කියනවානේ මොනවද? මේ මාන උද්දච්ච අවිද්‍යාව කියලා අට නවයේ තමයි. මාන උද්දච්ච අවිද්‍යාව කියලා අවසාන තුන කියනවානේ. තස්මන් මේ ඒ තුන සම්බන්ධ වෙනවා මුල් මෙල. සක්කාය දිට්ඨිය සිද්ධ වෙන්නේ තමන් පිළිබඳව තියෙන මමත්වයේ පිළිබඳව තියෙන වැරදි කල්පනාවයි නැති වෙන්නේ. මමත්වයේ පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය වැටහීම තමයි නැති කරගන්නේ. මමත්වය ඇති වෙන්නේ නැහැ. මමත්වයේ පිළිබඳව වැරදි මේ දෘෂ්ටිය තමයි නැති වෙන්නේ. තරකාගේ. ඒක තමයි වෙනස. මමත්වය නැති වෙන්නේ රහත. මමත්වය පිළිබඳව තියෙන වැරදි වැටහීම නැති වෙන්නේ සෝවාන්. සක්කායදිට්ඨිය. ඉතින් සක්කායයි කියලා දුනාට පස්සේ දැන් විචිකිච්ඡා සීලබ්බත පරාමාසත්. ඊට පස්සේ සීලටම කාම රාගය තියෙනවා සෝවාන් කාණ්ඩ. ව්‍යාපාර තරහව තියෙනවා රූප රාග රූප රාග ඉමාන උද්දච්චරික ඔක්කොම තියෙනවානේ. මෙතනදී සිද්ධ වෙන්නේ සක්කාය දිට්ඨියේදී ඇති වෙනවා ඒ මමත්වයේ පිළිබඳව තියෙන වැරදි කල්පනාවයි නැති වෙන්නේ. සම්මදුක්තියට පත් වෙනවා. ස්ථිරව සම්මදුක්තිය. මිත්‍යා දෘෂ්ටි නැති වෙනවා. ඒ වුණාට අර තාමත් මානව උද්දච්ච අවිද්‍යාව කියලා 8 9 10 සංයෝජන තුනක් කියනවා. දැන් ඒවා තාම තියෙනවා. හැබැයි සෝතාපන්න කෙනා සෝවාන් වෙච්ච කෙනා ඒ මමත්වයේ පිළිබඳ සමන් පිළිබඳ මේ අත්මිමානය පිළිබඳ මේ එහෙම වැරදි කල්පනාවක් ඒ පුද්ගලයාට නැහැ. එතනේ වෙනස තියෙන්නේ. ඊළඟට අපි ඒ සක්කායයි. ඒක මම මෙතන සඳහන් කළේ අර සක්කායය සහ මානවත්ව චරිතය තිබුණේ කියන සම්බන්ධ. දැන් ඊළඟට තමයි මූලිකට ඊළඟට දැන් බලමු මේ රස සංයෝජන වල මේ මානය සඳහන් වෙන ආකාරය. ඊළඟට අපි බලමු මේ අනුසය අනුසයක් විදිහට මානය අනුසයක් විදිහට අපි සාකච්ඡා කරන්නේ අවසාන කීවරේ. මේ නෑ තුන්වෙනි තුන්වෙනි පියවර දැන් පළවෙනි පියවරදී නිෂ්ප්‍රත්‍ය සාකච්ඡා කළා දෙවෙනි පියවරේදී ඒ සංයෝජන ධර්මයන් පිළිබඳව සාකච්ඡා කළා දැන් තුන්වෙනි පියවරට සාකච්ඡා කරන්නේ මේ අනුසය සහ එහි මේ නේතරයේ ස්වභාවය පිළිබඳව සාකච්ඡා මේ මෙතනදී අපි සඳහන් පහන් කරන්න ඕනේ දැන් අනුසය කියන එක ඒක ස්වභාවයට අපි දන්නවානේ අනුසය ධර්මවල අපි පුන පුනා හැම අවස්ථාවකම සාකච්ඡා කළා නිසා සඳහන් කිරීමෙන් තේරුමක් නැහැ ගන්න නිසා කාටත් අවුත් ගන්න නිසා නැවත නැවතත් ඒ කියලා දේශන ශ්‍රවණය කරලා බලන්න. ඒකට මොකද ඔය හැම දේශනයක්ම කලින් වතාවගේ සතියේ මේ කෙනෙක් මේ පෙන්වා දුන්නා වගේ සඳහන් කළා වගේ මේ හැම අනුසයක්ම එකිනෙකට සම්බන්ධයි. එකක් තේරුම් ගන්න අනිත් අනිත් ඒවා ගැන යම් තේරුමක් අවබෝධයක් තිබිය යුතු නිසා. ඊළඟට මෙතනදී ඔය මාන අනුසයක් විදිහට ගත්තහම එහි තියෙන මේ මූලික ලක්ෂණ ටික අපි මෙතනදී සාකච්ඡා සාකච්ඡා කරමු මෙතන. දැන් මොකද මූලික වශයෙන් ගත්තට පස්සේ ඔය දැන් මානය කියන එක කලින්ම සඳහන් කළානේ මේ අපි දැන් කතාවේදී අපි අපි අභිමානය වගේ දේවල් ගැන සාකච්ඡා කරනනේ. දැන් මානය කියන වචනේ අභිමානය කියන එක අන්න ඒකත් හොඳ නියම ලස්සන සිංහල පරිවර්තනය. මොනවද ප්‍රයිස් කියන එකට අපි කියන අභිමානයි. දැන් ඒ කියන්නේ උදම් උදම් මනන්න පුළුවන්කමක් ලැබෙනවා කියන්නේ. දැන් අපි කියුවේ ඒක සිංහලේදී ඔබ එක්ක වෙනසක් තියෙන්නේ. දැන් සිංහලේදී අපි සඳහන් කරනවා මොනවද? අභිමානය කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් සාර්ථක කරගත්තට පස්සේ අවංකව ආරම්භ වෙන්න පුළුවන් නම් යම් කිසියක් ලබා ගන්න දෙයක් නිසා අවංකව ආරම්භර වෙන ආරම්භයක් ඉගෙන ගන්න පුළුවන් නම් අන්න ඒ තේරුමෙන් තමයි ඉංග්‍රීසියේ ප්‍රයිඩ් කියලා කියන්නේ. හැබැයි Taman ඇතුළේ කිසි දෙයක් නැතුව Taman යමක් ලබාගෙන හරි ලබාගෙන හෝ නොලබා හරි මම තමයි කෙනා කියලා උමනාවට ඉදිමෙනවා නම් එතනදි කන්සීට් කියනවා කියන්නේ. ඒක ප්‍රයිඩ් වෙන්නේ නැහැ. හැබැයි පොදුවේ ගත්තහම මේ ඔක විස්තර කරන තැන මානය මානය නැති අනුසයේ මූලික ස්වභාවයේ විස්තර කරන තේ විස්තර වෙන්නේ predisposition uh, of bad tendency bad tendency of pride predisposition of bad tendency of pride මේ predisposition කියන නැඹුරුවනේ ඒ කියන්නේ මේ මානයේ මානය වැරදි නරක විදිහට පාවිච්චි කරන්න පෙළඹීම පෙළඹුණා. ඒ කියන්නේ ප්‍රීවිස් සිස්ටම් කියන නැඹුරුව ඒ මේ මානය කියන එක හානිකර විදිහට අමන්තත් අනුන්තත් හානිදායක විදිහට පාවිච්චි කිරීමට පෙළඹී ඒ කියන්නේ නැවතත් ඒ previous system of bad tendency of pride. ඒ විදිහට පාවිච්චි කරන එක තමයි ඒක අකුසලයක්. එතන තමයි අනුසය වෙන්නේ. දැන් මොන්න ළමයි මේ කතා තරගයකදී ළමයි තරගයකදී ගිහිල්ලා තරගයෙන් කියනවා එහෙම නැත්නම් විභාගවල ඉතිරිම ලකුණු ගත්තා පස්සේ ළමයාට හරි සතුටක් ආරම්භයක් තියෙන දෙමාපියන්ට හරි සතුටක් ආරම්භයක් තියෙනවා. ඒක කන්සීඩ් නෙමෙයි. ඒක බෑඩ් ටෙන්ඩන්සි ඔෆ් ප්‍රයිඩ් නෙමෙයි. ඒක good tendency of pride. එතනදී ඇති වෙන්නේ ආන්කම ලබාගත් දේ පිළිබඳ ආරම්භන කීපක්. ඒක නරක දෙයක් නෙමෙයි. හැබැයි ඒ ළමයා හරි තරගයේ දෙනන කෙනා හරි මෙහෙම හිතුවොත් මේ ලෝකේ ඔය මම තමයි දිනුවේ මට එහෙම යන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මම තමයි කියලා කියලා දැන් මේ තරගයේ දිනුවට පස්සේ ඉතින් පස්සේ ඉතනවා නම් එහෙම අනිත්‍යව ගණන් ගන්න නැතුව ඉන්නවා අන්න මොකද වෙන්නේ? අර good tendency of pride කියන bad tendency of pride වලට හැරෙනවා. එතනදී මොකද වෙන්නේ? අර ලබාගත් අභිමානය ආඩම්බර වී ආඩම්බරය අනිත්‍යව තමන් වමනාට හිතාගෙන අනිත් පැයට එන්න බෑ කියලා ඒක කරගන්නවා මේ උදාහරණ ගැතිය. එහෙම නම් මොකද වෙන්නේ? ඒක මානතරයි. ඒ නිසා අනිත් පැයව ගණන් ගන්න එක්මත් හිතනවා. එහෙම වුණාට පස්සේ මොකද සමාජ සම්බන්ධතාවල් පාඩාවක්. ඒ නිසානේ අපි අද කියන්නේ නේද? සිංහලෙන් කිව්වත් ඉංග්‍රීසියෙන් කිව්වත් කියන දැකෙන කෙනෙක් තානේ මම ඉතර උගත් කෙනෙක් වුණා බලන්න කලින්ම ඩවුන් වර්ඩ්. එහෙම නැති කියන්නේ හරිම හම්බල්නේ. හරිම හරිම අනතිමානී ඒ වගේ හැමෝටම කතා කරලා ඉන්නවා. මේ ආරම්භලේ පෙන්වන්නේ නැහැ කියනවා. down to earth කියනවා humble කියලා. ඒ එතනදී ඒ පුද්ගලයා මේ තමන් තමන් යම් කිසි දෙයක් ඇචීව් කරගත්තා නම් ඒක තමන් දන්නවා නම් ඒ සතුට හැමෝම තියෙනවා නම් ඒ නිසා අනිත් අය බෑනේ තනුම නවන්නේ. එහෙම හිතනවා නම් තමයි ඔන්න උපද වෙන්නේ. මාන අනුසය පටන් ගන්න එනවා. එතනදි තමයි අනිත් අයට අනිත් අය හා Taman අනවශ්‍ය විදියට සපද ලබලා. මේ අනිත් අයව නොගැලපෙන විදියට අනවශ්‍ය විදියට සපද ලබලා. එතකොට කෙනෙකුට ආයෙත් කරන්න ඉතින් මම නම් දිනුවේ මම නම් මුල් තැනට ආවේ මට ආයෙත් කියන්නේ මට ආඩම්බර වෙන්නේ. ඒක හරි. එතිකලි මේ සදාචාරයේ අයිතියක් තියනවා නම් නමුත් එහෙම දිනුවා කියලා මුල් කරන්න පත් වුණා කියලා අයිතියක් නැහැ මේ අනිත් පැය පහක් කියලා හිතන්න. බැරි වෙලාවත් එහෙම හිතුවොත් එහෙම මොකද වෙන්නේ? ඒක තමන්ගේ පිළිගීමට හේතුවක්. දැන් ඔබ දන්නවනේ දතමාර සේනාවල ඉත මාර සේනා පංච මාරව ගැන කල්පනා කරලා දතමාර සේනාව ගැන අපි සාකච්ඡා කරනවා. ඒ දතමාර සේනාවේ අවසානම මාර සේනාව කවුද? අත්තුක්ඛංසන පරමන්තය අත්ත්ුක්ඛන්තන පරවම්බන කියලා කියන්නේ මේ Taman ඉහළයි අනිත් අය පහත් කියලා කියන්නේ. ඒ ඔය මාන සේනාව අර වතවත්ති මාරේ සේනාවෙන් ඉඳ සේනාව නෙවෙයි. ඔය මම ඔය අවසාන මාන සේනාව අහිම මේ සියුම් මාන සේනාව ඇයි? ඒ සියුම් මාන සේනාව කියන ඉන්ට්‍රූඩර්ස් තා. ඒ කියන්නේ Taman ළඟටම දෙන්නලා Tamanට පහර දෙන්න කට්ටිය. ඉන්ට්‍රූඩර් වගේ. ඒක දැන් තමන්ගේ හිතේ තියෙන ක්ලේශයක්. දැන් අපි හිතමු භාවනා කරන මහා යතිවරයෙක් ප්‍රසිද්ධ භික්ෂුවක්. මොනක් එහෙම නැත්නම් ඉහියෙක් වුණත් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනෙකුට හරි තමන් ලබාගත් ආධ්‍යාත්මික දේ ආධ්‍යාත්මික මේ දියුණුව ගැන හරි ආඩම්බර වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ ඒ භික්ෂුව ඒ ගිහියා ඒ පුද්ගලයා පාරකෑමකට ලක් වෙනවා දසවෙනි මාර්ගේනාමය. අත්ුක්ඛන්ද මේ Taman කියලා යන හිතනවා. සුතන් සිට වන්සර සුපීරියර් පෙරවන්න යනවා. අත්ුක්ඛන්ද පරමමයි. And to be little others. To despise others to be little others. එතකොට Taman ඉහළයි අනිත් අය පහත් කියලා මත් මේක දතම ආරතිනාට හයිත් වෙනවා. ඒක හොයාගන්නම අමාරු හැංගිලාම ඉන්න සිතහම දසමන. ඒ සේනාව තමයි ඔය අත්ත්ුකාන්තන පරවාම. ඒක වර්ණන කරනකොට කියන්න පුළුවන් කොහොමයි සංස්කාරක කියන්න පුළුවන් ආගම සංස්කාරක කියන්න පුළුවන් ආගමෙන් මේක ආයක කියන්න පුළුවන් බුද්ධලේක කියන්න පුළුවන් සමාජයක කියන්න පුළුවන් එක ඒක පිළිසක් අතරේ තියෙන්න පුළුවන් අපි තමයි ඉහළ අනිත් අය පහළ කියලා. ඒක බුද්ධ ධර්මයේ වෙන්න පුළුවන් වෙන ආගමක වෙන්න පුළුවන් කියලා. ප්‍රොෆෙෂනල් සර්කල් එකක එහෙම නැත්නම් වෘත්තීය කවයක මේ ආයතනයක රටක තියෙන්න පුළුවන්. එතනදී ඒ දසවැනි මාර සේනාව. ඉතින් ඒක ඒ තරම් දරුණුයි ඒ ඇති වෙන අනිත්‍ය පහක් කිරීමේ පහක් කොට සැලකීමේ මේ ප්‍රවණතාව. ඒක තමයි මේ ඔය අනුසය ධර්ම වල තියෙන නැඹුරුව. අනුසය ධර්ම නිසා වෙන්නේ අපට කොයි නිසා. ඒ ඇති වෙන ප්‍රීඩිස්පොසිෂන් නැත්තම් නැඹුරුව තමයි මානය සමන්තත් අනුන්ට හානි කරන විදිහට පායි. මේ ඒ නිසා ඒක තමයි මාන අනුශේය කියන මූලික ස්වභාවය. ඊළඟ ඒකේ දැන් වෙනෙන මූලික ස්වභාවය වුණාම ඒක පේන්නේ නැහැ හිතේ තියෙන. එතන මූලික ස්වභාවය සෝෂල් එහෙම නැත්නම් සමාජ මට්ටමේදී තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න පුළුවන් ක්‍රමය තමයි මේ අපි කියන මේ වෙනෙන ලක්ෂණය. ඒ කියන්නේ මැනිෆෙස්ට් කරන්නේ වෙනෙන්න තියෙන ලක්ෂණය ඔබියස් මේ තේල් කියන ලක්ෂණය තමයි අපි ඒකට කියනවා මේ කෝඩිනස් කියන්නේ. ඒ කියන්නේ උදාරම් ගතිය. අන කතා කරනකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට, බලනකොට ඒ හැමදේම කරන්නේ අමුතු විදිහේ මේ ඕඩිමි. ඒ කියන්නේ හරිම උදාරම් පුජාරෝ තින් උදාරම් විදිහේ. මේ ඒක තමයි සමාජයේ දැන් අර අර ප්‍රේරිසිතු සින්නත්තන් නැඹුරුව ගැන සාකච්ඡා කළේ ස්වභාවයෙන් ඒක මානසික මට්ටමේදී කියනකොට ඒ ලක්ෂණය තමයි අනුසය. මාන අනුසය. ක්‍රියාත්මක ස්වභාවයේදී සාමාජීය මට්ටමේදී සෝෂල් ලෙවල් එකේදී උත්කලයෙන් පෙන්නනවා ඒ උදාහරණ ගැතිය පෙන්නකොට කතා බහේදී වචනේ වචනේදී පාවිච්චි කරන වචනේදී වාඩි වෙලා ඉන්නකොට අභිනයේදී කියන මුද්‍රාවලදී අංග චලනයේදී මේ දේවල් පෙන්නනවා. මේ උදාහරණ ගැතියම පෙන්නනවා. දැන් මම හොඳට දැකලා තියෙනවා සමහර ඔය ජාත්‍යන්තර අපි දැන් දන්නවා මීඩියාව අපි දකිනවානේ මානසික වල ඔය ජාත්‍යන්තර රාජනායකයන් සමුළු බැලුවාට පස්සේ දැන් සමහර රටවල රාජනායක වේර ඉහළ රටවල් ඒ අය මේ අල්ලපු මේක කිසියක් හැදලා බලන්නේ වෙනත් රටක රාජනායකයෙක්. ඇයි මම දාලා කෙනෙක් අහලා බලුවහම ඔය එක්තරා මේ රාජ්‍යයක ඉඳලා තමයි කටයුතු කරන රාජ නගාරියෙක් මට කියනවා අපේ ජනාධිපතිතුමා පුරුදු කරලා තියෙන්නේ එහෙම. ඒ කියන්නේ මේ අල්ලපු මේසේ ආයතනයේ සිටියක් නේ එයා ළඟට ගිහලා කතා කරන්නේ භෝජන සංග්‍රහයේදී නැත්නම් මේ බිස්නස් මීටින් එකකදී මේ ඒ රාජනායකයා එයා කරිලා පිනා වෙන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් කරනවා වගේ. ඒක කරන්න නම් ඒක අත්‍යන්ත දෙන්න හරි කතා කරන්න හරි hina වෙන්න හරි ඒ දේ කරන්න කවුද කියලා ඒක යොදා ගන්න ඕනේ කොහෙන්ද? ඇයි මං ඇයි කියලා. නෑ එතකොට නැත්තම් එහෙම දකින දකින අය හැම රාජනය කරලා කතා කරන් කියන පස්සේ මම කරා කරා හරි. යා නියෝජනය කරන මහා රටක්. ඒත් බලන්න ඒක තියෙනවා ඒ. දේශපාලනයේදී රටවල් මට්ටමේදී නැෂනල් ලෙවල් එකේදී ජාතික මට්ටමේ සමාජීය මට්ටමෙන් ඊළඟට පිරිසක් මට්ටමේ කුද්දලික මට්ටමේදී එහෙම තමයි මේක හැදෙන්නේ. ඒ හෝටිනස් කියන්නේ උදාහරණ දෙකක් තියෙනවා. මේ එතකොට ඒ විදිහට ඒ උදාහරණ ගතිය එන්නවා. එතකොට ඔතන වචන දෙකම පාවිච්චි කරන්න පුළුවන් එක්ක උදාහරණ ගතිය වටිනස් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය මේ මොනවද ඒකට අපි කියන්නේ arrogance කියන එක දාරෝ දාරෝ වෙයි. ඒකත් කියන සඳහන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි වෙනසයි තියෙන වටිනස් කියන එකේ arrogance කියන එක. උදාහරණ ගතිය දාරෝ වෙයි. සමහර තැන් වල arrogance කියන මේ මේ මේ පරිවර්තනය කරන්නේ දාරෝ වෙයි. පොඩි වෙනසක් තමයි අතන තියෙන්නේ. ගත්තට පස්සේ. ඊළඟට දැන් ඔක් තව හානිකාරක වෙනවා මේ පෙන්වන්න දෙයක් නැතුව පෙන්වන්න යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඇතුළ හිස්. ඇතුළ හිස් හැබැයි ආරූඪ කරගෙන ඉන්න අමුතුම මාන්නයක්. මේ ඒකට අපි කියන්නේ බින්දීම කියලා කියන්නේ බින්දීම නැත්තම් බොරු ගර්වය ඇත්තම ආඩම්බර වෙන දෙයක් නැහැ. සමහර අය ඉන්නවා ඒක තමයි පෞල් පසුබිම නිසා හෝ එහෙම නැත්නම් අධ්‍යාපන නිසා හෝ මිලමුදල් නිසා යමක් ඇත්තටම යමක් කියන එක ආඩම්බර වෙනවනේ. ඒක එහෙම ඒ ආඩම්බරය හොඳ නැති වුණත් යමක් කියන එක නම් ආඩම්බර වෙන්නේ. ඒක හොඳයි කියනවා නෙමෙයි මෙතන වලදවාවට ගන්න එපා. යමක් ආඩම්බර වීමට සදාචාරයට එකඟ නොවුණා ආඩම්බර වීම සඳහා යමක් තියනයි කියනවා. එහෙම වෙනවා එහෙම නැතුව ආඩම්බර වෙනයි. ඒකට අපි කියනවානේ පිම්බීම කියලා. පිම්බීම නැත්නම් මේ බොරු ගර්වය ඇති වෙනවා. ඔකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ vain gloriness, vain glory, බොරු ගර්වය, vain glory, vain gloriness. එතකොට ඒක මේ ඔය මාන අනුපේ කියන බුද්ධ ධර්ම පිටකලා. ඒ කියන්නේ ලබාගත් achievement එක ලබාගත් දෙයක් කොහොමවත්ම නැහැ. ඒ නැති වුණත් ඒ පුද්ගලයා කල්පනා කරනවා තියෙනවා කියලා හිතනවා. ඔයාලා බලන්න ඇත්තටම මේවක් නෑ ආඩම්බර වෙන්නේ. අපේ ආඩම්බරයෙන් හේතුවක්. ආඩම්බරේ මොදලට වුණා ආඩම්බර තමයි. කියනවා නම් ඒත් එක අපට ඒ සමාජයේ ජස්ටිෆයි කරේ නැත්නම් සමාජයේ සාධාරණීකරණය කරේ නැත්නම් ඒ කියන කෙනාට ඒක සාධාරණීකරණය කරගන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි එහෙම දෙයක් නැතුව සමහර අය අපි කියන්නේ බොරුවට ඉදිමෙනවා කියලා. බොරුවට පින් වෙනවා බොරුවට ඉදිමෙනවා. ඒක තමයි ඔය මාන අනුසය මාන අනුසයේ තියෙන මේ ධර්ම පැත්ත. දැන් බක බ්‍රහ්මයට ඕක ආවා. බක බ්‍රහ්මයට මේ මාන අනුසය කියන්නේ තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චර ඒක සාකච්ඡා කරලා කියලා දුන්නත් ආඥාවේ පෑවක්. මේ පුද්ගලයා හිතුවෙම කවුද මේ බක බ්‍රහ්මයා හිතුවෙම මේ තමන් සදාකාලිකයි කියලා. තමන් ඉතින් ඒකවත් තියෙනවා. ඒ පකප්‍රඥා නිශ්ලෝකින්න කාර ධාන වඩලා ඔහුම අර මේ සෙන්ස් ඔෆ් පර්මනන්ස් කියන සදාකාලිකත්වයේ පිළිබඳ මතය මේ සංස්කාරයෙන් තියෙන එකක් තිබුණ එකක්. ඒ නිසා මිනිස් ලෝකයා බ්‍රහ්ම ලෝකයට යන කලින් භාවනා කරපු තාප්තේ වෙන්න පුළුවන් ධාන යෝගියෙක් වෙන්න පුළුවන්. ඒ යෝගියා විශ්වාස කරනවා නම් මගේ ආත්මය සදාකාලිකයි කියලා ඉතින් ඔහු බ්‍රහ්ම ලෝකයේ කියලා ගන්න බ්‍රහ්මයේ වුණත් එයාට පිටයි. මේ සතන බුදුරජාණන් වහන්සේ වඩා ආශිර්වාද සිද්ධ උනේ මකම් ප්‍රඥාට හේතු ගන්නන්න ඔබ ඔය හිතන විදිහ සදාකාලිකත්ව බ්‍රහ්මත්වයේ තුල නැහැ. දැන් එතන මේ මේ ප්‍රඥාට පවා ඒ අර මේ එහෙම නැති දෙයක් පිළිබඳ පිළිබඳ මේ කර්මයක් ඇති වුණා මේ මුරු කර්මයක් ඇති වුණා තමන්ගේ තත්ත්වය පිළිබඳ වේන් ග්ලෝරිනස් කියන එක ඇති වුණා. ඒ පුද්ගලයාට පවා. මේ ප්‍රඥා කියලා නෙමෙයි. මේ හරිනේ දැන් ඒක තව අර රසංයෝජන ගැන ආපොත් හතර බලනකොට හරිනේ මුල රූප රාග තියෙනවනේ බ්‍රහ්මන රූප රාග තියෙනවා මේ ඔහු කෙලස් නැති කරලා නැත්නම් සමාධි පද බ්‍රහ්ම සෝවාන් වෙලාවක් හිටියේ නැහැ ඒක සක්කාය දිට්ඨියක් තියෙනවා රසංයෝජන ඔක්කොම තියෙනවා බ්‍රහ්මේ උනන්න ඒකම ඔයතන තමයි ඔය කාරණේ ඥාන්තයට තියෙන ක්‍රියාත්මක වෙන්නේ ඊළඟට තව තැනක හතරවෙනි නැත්නම් අවසාන කීයේදී අපි මීට පෙර බොහෝ අවස්ථාවල සාකච්ඡා කරපු දෙයක්මයි මේ සාකච්ඡා කරන්න මිනිස්සු කීපේ ඉන්නම ප්‍රතිපලී කියන මේ අදාළත්වයින්ද ඒ සාකච්ඡා කළේ. අපි දන්නවා ඊළඟට ඔය මානයේ තියෙන මේ ස්තර තුනක් ගැන අපි විතර සාකච්ඡා කරනවානේ. ඒ කියන්නේ සේය, සේයමාන, සරිසමාන, හීනමාන. සේයමාන කියලා කියන්නේ ඔය මේ form of superiority ඒ කියන්නේ මම ඉස්සරහට වඩා ඉහළයි ඒක. ඊළඟට අනිසමාන කියලා කියනවා ඒ කියන්නේ sense of equality with another. තවත් කෙනෙක් එක්ක තවත් කෙනෙකුට තමන් සමානයි. ඊළඟට හීනමාන කියලා කියන්නේ sense of inferiority to another. තව කෙනෙකුට වඩා මම මම තව කෙනෙකුට වඩා පහක් කියලා. අන්න එතන හරි වැදගත් ඒක. දැන් ඒකට මතක දෙයිය කියලා කියන්නේ මම අනිත්තරට ඉහළයි කියලා මම මනිකේ. සරි සමානයේදී මම තව කෙනෙකුට වඩා තවත් කෙනෙකුට සමානයි කියලා. ඒ දැන් මුල්ම මාන්නේ තේරුම් ගන්න දෙයි. ඒක මොකද Taman හැමෝටම වඩා ඉහළයි කියන්නේ. සරි සමානයේ සිද්ධ වෙන්නේ Tamanට වඩා ටිකක් හරි ඉහළ කෙනෙක් තෝරගෙන. ඒ පුද්ගලයාට වඩා මම Taman සමාන වෙන උත්සාහ කරනවා. ඉහළට යන්න බලන්න. ඒක සාධිත කියන්නේ ඉක්වලින් සමාන වෙන්න බෑ. ඒකට ඒ සඳහා උත්සාහ කරන්නේ. මේ ඒක පරිසමානයි. ඒ කියන්නේ වැඩි සාකච්ඡා කරන්නේ ඔබ නිතර නිරන්තරයෙන් අනන්ත වාරයක් සාකච්ඡා කර ගන්න කාලයක්. අන්න මාස පාට අදාළ හින්දා සාකච්ඡා. ඒ කියන්නේ ඊළඟට හීනමාන ඉන්ෆියරිටි දුවනද කියන්නේ තව කෙනෙකුට වඩා මම පහත් කෙනෙක්. ඒකත් බයයි. ඔය තේමාන සස්සමාන දෙකටම වඩා භයානක හීනමාන. ඇයි හේතුව? මොකද හීනමානය කියලා කෙනා මේ සමාජයේ පව හැංගෙනෝනේ. ඇයි මේ හැංගෙන තුමනවත් නැහැ. මොකද තම තම මිනිස්සුෙන් මේ සමහර අය අනේ මට ඉස්සර උගල්කමක් නැහැ. මට ඉච්චර දැනුමක් නැහැ. කියලා ඔය හේතු කාරණා අරගෙන සමාජයේ පිටිරියට යනවා. එහෙම වෙන්නේ නැහැ. දවසකටවත් මේ අධ්‍යාපන ඉස්කෝලේ වලදී කියලා නැතත් අකුරු ලියා ගන්න බැරි වුණත් රාජ්‍ය රෝහිතල කරලා ගිහිල්ලා කතා කරන්න බය වෙනවා. ඒ වුණෙන් පස්සේ හීනමානයි. හීනමාන භයානකයි. සේයමාන පරිසමාන වලටත් වඩා. උඩට මතක තියාගන්න අනුසය ධර්මයක් විදිහට අනුසයයක් විදිහට ඒක තියෙන ස්වභාවය තමයි ඒ තමන්ගේ චින්තනයේදී කතාබහේ කතාබහේදී ඊළඟට ශරීරයේ ඇක්ටවීමේදී අංගකරණයේදී මුද්‍රාවලදී අභිනයේදී ඔය හැමතැනකදීම සමාජයේ හැසිරීමේ සමාජ සම්බන්ධතා ගොඩනැගීමේදී Taman අනිත්‍යයට වඩා ඉහළයි කියලා අනිත්‍යයෙන් වෙන් වෙලා ඉන්න බලනවා. වෙන් වෙලා ඉන්න කියලා කියන්නේ ආරක්ෂාව පිළිබඳ වෙන් වෙන්නේ නෙමෙයි. මේ අනිත්‍යයට ගෑවෙන එක. අනිත්‍යව අපේව. මම හරි මම ඊට වඩා අනිත්‍යයට යන්න හොඳ නැහැ. දැන් ඔය කල්යාණ මිත්‍ර සම්පත්‍ති ගැලපෙන අය හොයාගන්න එක ඒ වගේම නොගැලපෙන අය අසේවනාදී මාලානාන් කියලා නොගැලපෙන අය මොහොතයන් ආශ්‍රය නොකිරීම පණ්ඩිතානන් සේවනා ගැලපෙන අය නැත්නම් උදත්තය මේ ආශ්‍රය කිරීම කියන මංගල කාරණයක්නේ ඒක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ දැන් සමහර අය ඉන්නවා මේ හොඳ කෙනෙක්වත් ආශ්‍රය කරන්නේ නැහැ දැනගෙන උනත් අපේ සංකල්ප නැහැ මම දන්නේ දැන් දන්නේ නැතුව ඒ අමුතු කෙනෙක් එහෙම දැනගෙන වුණත් ආශ්‍රය කියන්නේ නැහැ. ඒ අර තියෙන මාන්නේ නිසා. ඉතින් ඒක අඩු කර ගැනීම සම්බන්ධ කරන හැම අවස්ථාවකම මනුෂ්‍ය ධර්ම ගැන සාකච්ඡා කරනකොට අපි පොඩි විසඳුමක් ගැන කතා කරනවානේ. ඒ නිසා මෙතන දැන් මානානුසය අඩු කරගන්න මොකදී? මානානුසය අඩු කර ගැනීම සඳහා මෙන්න මේකයි මනෝලිස්ටේ තියෙන්නේ. දැන් අපිට උත්තරලතු ජීවත් වෙන්න බැහැ. අපිට එක මලම මිත්‍රයෝ ඉන්නවා මිත්‍රයෝ වුණා අපි හඳුරන කියන පෞල් කීපයක් ඉන්නවා අප කාටත් කියන ඉන සර්කල් එකක් නේද අපි අපේ සම්බන්ධ අපි කවයකාරු ගුණනකාරයන් ඉන්නවනේ පිරිසක් ඉන්නවනේ එක්කෝ තමන්ගේ වෘත්තියේදී හැම ඉන්නවා එහෙම නැත්නම් සාමා සමා සමාජ ජීවිතයේදී ඉන්නවා මේ ඔය තැනට සමාජීය ජීවිතයේදී එහෙම නැත්නම් වෘත්තියේදී ඔය දෙකෙන් එකකදී මේ කොහොම සම්බන්ධ වෙලා ඉන්නවද? එතකොට ඒ අවස්ථාවේදී අපිට මේ එහෙම ඒ පිළිතුර කෙනෙක් ගත්තට පස්සේ ඇතම් අවස්ථාවක ඒ පුද්ගලයාගේ බාහිර ස්වરૂපය අවුට්වර්ඩ් ඇපියරන්ස් නිසා බාහිර ස්වરૂපය අනුන් පැනවුණු නිසා ඒ පුද්ගලයාගේ තියෙන ධනය උගත්කම එන අධ්‍යාපන මට්ටම මිල මුදල් මට්ටම රූපය ඒ වගේ දේවල් හින්දා අපි කෙනෙක් නිර්ණය කරන්න අල්තිහාර තීරණය කරනවා නම් ආවල හොඳ නැහැ කියලා අන්න ඒක කරන්න හොඳ නැහැ. දැන් මොකද කරන්නේ? කෙනෙක් දැක්ක පමණින් ඒ පුද්ගලයාට නිගමනයකට එන්නේ නැතුව අපි ඒ පුද්ගලයා කියන දේට සවන් දීලා ඒ පුද්ගලයා ටිකක් ආශ්‍රය කරලා බලන්න. Tamanට ගැළපෙන කෙනෙක්. දැක්ක ප්‍රමාණයෙන් පුද්ගලයාගේ අධ්‍යාපනයක් නැකද ප්‍රමාණයෙන් රූපේ රසණයකට ප්‍රමාණයෙන් ඇඳුම් හරිනයකට ප්‍රමාණයට යන්නේ යන වාහනේ පරණ එකක් කියලා හිතාගන්න සමානයි. මේ පෞල් පසුතුම හරින්නේ නැහැ කියලා හිතන එක කුලකොත් ආගම් ගැන හරින්නේ නැහැ කියලා එහෙම මේ මිනු මේ මැනීමකට ලා කරලා ඒ පුද්ගලයා ගණන් නොගෙන හිටියාම අපේ මානසික අඩු වෙනවා. එහෙම නොකර මම පුද්ගලයේ ඒ අය පුද්ගලයේ දැන් මං ගැන අනිත් කෙනෙක් කිව්වොත් මම කැමති නෑ වගේ මම ඒ විදිහට අනිත් අය ගැන හිතන්න හොඳ නෑ කියලා මේ අනිත් අය දෙස මේ බයසකින් තොරව පක්ෂක්‍රායුක්තකින් තොරව ආශ්‍රය කරන්න පෙළඹුණාම තමයි පිටපත්ති. ඔය මාන අනුසයද කරගන්න පුළුවන්. නිසා ධර්ම දේශනාව ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. මම ආරම්භයේ සඳහන් කළා වගේ දැන් තමයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරං සාදු සාදු සාදු ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශන ප්‍රති පූජ්‍යපාද දේශනු පිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ අප උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.